තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මයක් සම්බුද්ධ දස බලධාරී සර්වජ්‍ය රාජෝත්තම ආනන් වහන්සේ විසින් සේලු සත්වීන්ගේ ජීවිත අවබෝධය පිණිස දේශනා කොට වදාළ උතුම් ධර්මයක් මේ ශ්‍රවණය කරන්නට සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මයට සවන් දෙන්නට සූදානම් වන මොහොත තුල බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරගෙන බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ශික්ෂා ගෞරවයෙන් යුක්තව ඇසෙන ඇසෙන දහම් පදයක් පදයක් පාසාම නුවණින් මනසිකාර කරමින් මේ විරාගයේ වූ කෙලෙසුන් දුරු කරන ධර්මය අපි හැමදෙනාටම සංකානගත කෙලෙස් ධර්මයන් දුරු කිරීම පිණිසත් තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිසත් හේතු වේවා කියන අදහසින් යුක්තව මේ ධර්මයට සවන් දිය යුතුයි. මාත්‍රිකා වශයෙන් සිහිපත් කළේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුල පරමාර්ථ ධර්මයන් අවබෝධ කිරීමට මූලික වශයෙන්ම හැම කෙනෙක් විසින්ම දත යුතු කාරණාවක් පිළිබඳව මූලික වශයෙන්ම තථාගතයන් වහන්සේගේ ධර්මය සම්මුති පරමත්ත වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එෙහිදී තථාගතයන් වහන්සේගේ ප්‍රමුඛ දේශනාව තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ. ඒ පරමත්ත දේශනාව අවබෝධ කරන්නට හැකි වෙන්නේ සම්මුතිය ප්‍රඥාප්තිය පිළිබඳවත් අවබෝධයක් ඇති කෙනෙක් තමයි. ඒ නිසාම ප්‍රඥාප්තිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් අවබෝධ කරන්නට නම් තමන්ට මේ ප්‍රඥප්තිය යනු කවරක්ද කියන එක පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒත් ප්‍රඥප්තිය යනු කවරක්ද කියන එක නීත්‍යානුකූලවම පහදා දුන්න ගාතාවක් මේ මාතෘකා පාඨයේ වශයෙන් සිහිපත් කළේ. අභිධර්මාර්ථ සංග්‍රහය තුලත් මේ ගාථාව විද්‍යමානව පවතිනවා. මෙහිදී පෙන්වා දෙන්නේ දැන් ප්‍රඥප්තිය කියන එක නොඑක් ආකාරයන්ගෙන් විග්‍රහ කරනවා. එහිදී ප්‍රඥප්තිය විස්තර කරනවා පකාරේහි ඥාතනං පඤ්ඤප්ති කියලා. ඉතින් මෙතන කියන්නේ මේ ස්කන්ධ ධාතු ආදී ධර්මයන් ඉතිරි නොකොට දේශනා කිරීම වශයෙන් බෙදා දැක්වීම ප්‍රඥප්තිය කියලා හඳුන්වනවා. ඒක තවදුරටත් විග්‍රහ කරනවා මේ ප්‍රඥප්තිය කියන එක මේ සත්වයා විසින් ග්‍රහණය කරගන්නේ කවර ආකාරයකින්ද කියන එක එතන පෙන්නනවා වචේ ഘോഷානුසාරේන සෝත විඥාන වීතියා පවත්තානන්ත රුප්පන්න මනෝද්වාරස්ස ගෝචර ප්‍රියම් කිසි මොහතක මේ ස්කන්ධ ධාතු ආයතනාදී ස්ත්‍රී පුරුෂාදී මේ නාමයක් සෝත විඥාණය පහළ වෙන්නට නම් ඒක තමන් අපි සෝත විඥාණය කියලා කියනවා ඉන්ද්‍රිය අනුසාරයෙන් යුක්තව ශබ්දාරම්මණයක් මූලික කොටගෙන ඊට අනුරූපීව පහළ වෙන විඥාණයට තමයි අපි සෝත විඥාණය කියලා කියන්නේ. ඒතරේ විඥානයක් පහළ වුණාට පස්සේ සෝත විඥාණයට අනුරූපීව මනෝද්වාරා මනෝද්වාරික සිත් පහළ වෙනවා. ඒ මනෝද්වාරික සිත් වලින් යම්කිසි පමුණවා ගන්නා අර්ථයක් තුලින් මේ ස්ත්‍රී පුරුෂාදී ප්‍රඥාප්තියක් අරමුණු කරගෙන යම් දෙයක් වටහා ගන්නවා නම් ඒ වටහා ගන්නා දේ තමයි මෙතන ප්‍රඥප්තිය කියලා හඳුන්වන්නේ. ඒතර මේ ආකාරයේ ප්‍රඥප්තියින් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා පොග්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදී මූලික වශයෙන් ප්‍රඥප්ති හයක් දේශනා කරනවා. ඒ කියන්නේ කන්ද, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය, පුද්ගල කියලා ප්‍රඥප්ති ආකාර හයක් දක්වනවා. ඒත් එක්කම තවදුරටත් මේ ප්‍රඥප්තියෙන් විග්‍රහ කරනකොට සංස්ථාන ප්‍රඥප්ති, සමූහ ප්‍රඥප්ති සහ සංඨාන ප්‍රඥප්ති වශයෙන් සම්පති ප්‍රඥප්ති වශයෙන්ුත් මේ ප්‍රඥප්තිය විග්‍රහ කරනවා. මේ තවදුරටත් විග්‍රහ කිරීම වශයෙන් පංචප්ප කරණප්ප කතාවේදී ප්‍රඥප්ති ආකාර 18කින් දේශනා කරනවා. එහිදී වදාරන මූලික වශයෙන් ප්‍රඥප්ති සයාකාරයකට මුලින්ම ඉදිරිපත් කරනවා විද්‍යමාන පඤ්ඤප්ති අවිද්‍යමාන පඤ්ඤප්ති විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්ති අවිද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති විද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති සහ අවිද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්ති වශයෙන් තවත් ආචාර්යයන් වහන්සේලාගේ ණය ක්‍රමයන්ට අනුරූපීව මේ ප්‍රඥප්තිය තවත් ආකාර 12කින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ සියලු කාරණා ගැන විග්‍රහයක් කිරීම නෙවෙයි මේ ප්‍රඥාප්තිය යනු කවරක්ද? ඒතර ප්‍රඥාප්තිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් අවබෝධ කරන්නේ කවර ආකාරයකින්ද කියන එක විග්‍රහ කරන්නට. එතනදී මූලික වශයෙන්ම දැන් තවදුරටත් කියනකොට කිච්ච, సంతාන, ලිංග, භූමි, පච්චත්ත, අසංකත කියලත් මේ ප්‍රඥප්තිය ආකාර හයකින් විග්‍රහ කරනවා. ඒතර දැන් මූලික වශයෙන්ම පුද්ගල පඤ්ඤාත්තිප්පකරණයේදී ප්‍රඥාප්ති සයාකාරයකින් දේශනා කරනවා. එතනදී මූලික වශයෙන් කියනවා ඛණ්ඩ පඤ්ඤාත්තේ කියලා එක ප්‍රඥාප්තියක් විග්‍රහ කරනවා. මෙතන ඛණ්ඩ ප්‍රඥාප්ති කියලා කියන්නේ ස්කන්ධයන්ට කියන නාමයක්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධයන් ප්‍රඥාප්ති වශයෙන් අපි මේ ස්කන්ධයන්ට නම් තියෙනවා. දැන් රූප කියලා කියනකොට වේදනා සංඥා සංස්කාර විඥාන කියනකොට මේ ප්‍රඥප්තියක් මේ පැවසෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥප්ති නාමයක් මේ පවසන්නේ. නමුත් පරමාර්ථ ධර්මයක්. ඉතින් මෙතන මේක ප්‍රඥප්ති කියලා නම් කරේ ඒ අනුසාරයෙන් මේවට කියනවා කන්ද සංඥප්ති කියලා. ආයතන ප්‍රඥප්ති හැටියට දේශනා කරන්නේ ආයතන 12ක් තියෙනවා. චක්කු, සෝත, ගාහන, ජීවා, කාය, මන කියලා ඊට අනුරූපී වෙන ආරම්මණයනුත් බාහිර ආයතන හැටියට වදාරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. මේවට කියනවා ආයතන ප්‍රඥප්ති කියලා. ඊළඟට සත්‍ය පඤ්ඤප්ති කියලා කියනවා චතුරාරි සත්‍යයට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේවාට කියනවා සත්‍ය පඤ්ඤප්ති කියලා. ඊළඟට පෙන්වා දෙනවා ඉන්ද්‍රිය පඤ්ඤප්ති හැටියට දෙවිසි ඉන්ද්‍රියන් තමයි මෙතන ඉන්ද්‍රිය ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන් ඉන්ද්‍රිය ධර්ම හැටියට මෙතන වදාරනවා චක්කු ඉන්ද්‍රිය ආදී වශයෙන් චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා ඉන්ද්‍රිය හයකුත් ඒ වගේම ඉත්ින්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය ළඟට සෝමනස් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය උපේක්ඛින්ද්‍රිය කියලා ඒ වගේම තව දුරටත් මේ වගේ ඉන්ද්‍රිය ධර්මයන් වදාරනවා ඒවාට පවසනවා ඉන්ද්‍රිය පඤ්ඤාත්ති කියලා ඊළඟට තවදුරටත් මේ ප්‍රඥප්තිය මේ පුද්ගල පඤ්ඤප්ති කරණයේදී පුද්ගල පඤ්ඤප්ති හැටියට පුද්ගලයන් කොටස් වලට ඒකක වශයෙන් දීක තික වශයෙන් කොටස් වලට බෙදා මේ ප්‍රඥප්තිය විග්‍රහ කරනවා. ඒතර මේ සියලු දේවල් තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ පවතින සැබෑ සත්‍ය කවරක්ද කියලා මේ සත්වයාට අවබෝධ කරගන්න. ඉතින් මුලින්ම දැන් මූලික වශයෙන් ප්‍රඥප්තියෙන් තේරුම් ගන්නකොට මේ අපි ඔක්කොම ප්‍රඥාපති විස්තර කරන්නේ මූලික වශයෙන් ප්‍රමුඛ වශයෙන්ම අවබෝධ කළ යුතු ප්‍රඥාප්ති හයක් පිළිබඳව දැන් මේ මොහොතේදී අපි විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් පෙන්වා දෙනවා විද්‍යමාන පඤ්ඤප්තිය කියලා ප්‍රඥාප්තියෙන් කොටාසයක් තියෙනවා. එතන විද්‍යමාන ප්‍රඥාප්ති කියලා කියන්නේ දැන් අපි නොඑක් අවස්ථාවන් තුල භාවිත කරනවා මේ ස්කන්ධ ධාතු ආයතන රූප ආදී වශයෙන් අපි නාමයන් භාවිත කරනවා. ඒතර මේ දේවල් සැබෑවටම සත්‍ය වශයෙන් विद्यमान ධර්මයන්. ඒතර ස්කන්ධ කියන්නේ ආයතන කියන්නේ සැබවින් विद्यमान ධර්මයක්. ඒ නිසා विद्यमान ධර්මයක් ප්‍රකාශ කරනකොට ඒ සංකේත අනුසාරයෙන් අන්න ඒකට යොදන නාමයක් තමයි විද්‍යමාන පඤ්ඤප්තිය කියලා කියන්නේ. ඒතර අවිද්‍යමාන පඤ්ඤප්ති කියලා කියන්නේ දැන් අපි නොඑක් විට භාවිත කරන මේ ගස් ගල් පර්වත යාන වාහන ස්ත්‍රිය පුරුෂය ආදී වශයෙන් නොඑක් ආකාරයේ නාමයන් භාවිත කරනවා. නමුත් සැබවින්ම මේ දේවල් අපි භාවිත කරාට සත්‍ය වශයෙන් विद्यमान ධර්ම නෙවෙයි මේ දේවල්. දැන් අපි ගස් ගල් පර්වත කියලා කිව්වොත් මේ දේවල් विद्यमान ධර්ම නෙවෙයි. ඒවා අර රූප කලාපයන්ගේ එකතුවෙන් හටගත්ත දෙයක් අපේ පැනවීමක් තුලින් තමයි ඒ නාමය යොදන්නේ ඒකට. ඒ නිසානේ ඒවට අපි කියනවා අවිජ්ජමාන පඤ්ඤප්ති කියලා. දැන් තවත් ප්‍රඥප්තියක් තියෙනවා විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්ති කියලා. ඒ කියන්නේ විද්‍යමාන ධර්මයක් අවිද්‍යමාන ධර්මයක් හා ගලපා භාවිත කරනකොට අනේ දේවල් වලට කියනවා විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්ති කියලා. දැන් ඔය ඇත්ත වහලා තියෙනවා නේද? සලබිඤ්ඤෝ පුද්ගලෝ ඒ කියන්නේ ඒ වගේම චලබිඤ්ඤෝ පුද්ගලෝ කියලා කියන්නේ මේ අභිඥා වන් වලට පත්වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒතර ඒගොල්ලෝ හඳුන්වන චලබිඤ්ඤෝ පුද්ගලෝ කියලා. ඒතර මේ විදිහේ චලබිඤ්ඤෝ පුද්ගලෝ කියලා හඳුන්වන වගේම ත්‍රිවිජ්ජෝ පුද්ගලෝ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ලබාගත් අය ත්‍රිවිජ්ජෝ පුද්ගලෝ කියලා හඳුන්වනවා. ඒතර මේ වචන දෙක තුල දැන් ත්‍රිවිද්‍යා කියලා කියනකොට ඒව සැබවින්ම විද්‍යමාන ධර්ම ඒ වගේම චලභිඤ්ඤා කියනකොට මේ අභිඥාවන් ඇත්තටම विद्यमान ධර්ම. නමුත් චලභිඤ්ඤෝ පුද්ගලෝ කියලා කියනකොට මේ පුද්ගලයා කියන කෙනා සැබවින්ම विद्यमान කෙනෙක් නෙවෙයි. ඒතර පුද්ගලයා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ එකතුවකට තමයි මේ පුද්ගල කියන සම්මුතිය ප්‍රඥප්තිය යොදන්නේ. ඒතර මේ විදිහේ විද්‍යමාන ධර්මයක් අවිද්‍යමාන ධර්මයක් එක්ක ගලපා භාවිත කරනකොට අන්න ඒ නාම ප්‍රඥප්ති වලට අපි කියනවා විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්ති කියලා. ඉතින් තවත් ප්‍රඥප්තියක් තියෙනවා අවිද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති කියලා. එතන අවිද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති කියලා කියන්නේ අවිද්‍යමාන ධර්මයක් විද්‍යමාන ධර්මයක් එක්ක ගලපා භාවිත කරනකොට. ඒ කියන්නේ දැන් අපි කියන ස්ත්‍රී රූපය, පුරුෂ රූපය කියලා ආදී වශයෙන් භාවිත කරනවා. ඒතර ස්ත්‍රී රූපය කියලා කියනකොට හෝ පුරුෂ රූපය කියලා කියනකොට හෝ මේ ස්ත්‍රී පුරුෂයා කියන අය සැබවින්ම විද්‍යමානාය නෙවෙයි. ඒව සම්මුතියක්, පැනවීමක් පමණයි. නමුත් රූප කියලා කියනකොට රූපය කියන එක පරමාර්ථ වශයෙන් විද්‍යමානයි. ඒ පරමාර්ථ ධර්ම අතරින් එකක්නේ රූප කියලා කියන්නේ. ඒතර ඒතර රූප 28ක් තියෙනවා. ඒතර මේ අනේ විදිහට අර විද්‍යමාන ධර්මයක් වගේම අවිද්‍යමාන ධර්මයක් විද්‍යමාන ධර්මයක් එක ගලපා මේ ස්ත්‍රී රූපය ආදී වශයෙන් භාවිත කරන නාම ප්‍රඥප්තියන වලට තමයි අපි කියන්නේ අවිද්‍යමානේන විද්‍යමාන ප්‍රඥප්ති කියලා. ඊළඟට කියන තවත් ප්‍රඥප්තියක් විද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති කියලා. ඒ කියන්නේ විද්‍යමාන ධර්මයක් විද්‍යමාන ධර්මයක් එක්ක ගලපා භාවිත කරනකොට අන්න ඒ නාම ප්‍රඥප්තියන්ටයි මේ නාමය අපි යොදන්නේ. ඒ කියන්නේ දැන් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස වගේ වචන ඇහෙනකොට දැන් චක්කෝ කියලා කියනකොට මෙතන කියන්නේ චක්කු ප්‍රසාදයට චක්ක ප්‍රසාදය කියන එක ධර්මතා වශයෙන් विद्यමානයි. ඒ වගේම පස්ස කියන වචනයත් ඒක චෛතසික ධර්මයක්. ඒතර මේකත් පරමාර්ථ වශයෙන් विद्यමානයි. ඒතර මේ විදිහේ विद्यමාන ධර්ම දෙකක් තමයි චක්කු සම්පස්සය කියනකොට සම්මුඛ වෙන්නේ. ඒතර මේ විදිහට විද්‍යමාන ධර්ම දෙකක් එකට ගලපා භාවිත කරනවට අන්න අපි ඒවට කියනවා විද්‍යමානේන විද්‍යමාන පඤ්ඤප්ති කියලා. ඒ වගේම අවිජ්ජමානේන අවිජ්ජමාන ප්‍රඥප්ත කියලා තවත් ප්‍රඥප්ති කොටාසයක් තියෙනවා. එතන කියන්නේ අවිද්‍යමාන ධර්ම දෙකක් එකට ගලපා භාවිත කරනකොට ඒ කියන්නේ අපි දැන් කියනවා අර කත්තිය පුත්තු කියලා කියන. ඒ කියන්නේ ශාස්ත්‍රීය පුත්‍රයා. දැන් සාමාන්‍ය විහාරය ගත්තොත් අපි කියන රාජකුමාරයා කියලා. ඉතින් මේ විදිහේ අර දැන් රජ කෙනා කියලා ගත්තත් රජ්ජුරුව කියන කෙනා ගත්තත් විද්‍යමාන කෙනෙක් නෙමෙයි පරමාර්ථ වශයෙන් සම්මුතියක්. ඒතර කුමාරයා කියලා ගත්තාම එතනක් තියෙන්නේ විද්‍යමාන ධර්මයක් නෙවෙයි සම්මුතියක් පනවා ගැනීමක්. ඒතර මේ විදිහේ අර විද්‍යමාන නොවන අවිද්‍යමාන ධර්ම දෙකක් එකට ගලපා භාවිත කරනකොට අන්න මේවට කියනවා අවිද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤප්තිය කියලා. ඒතර ඔන්න ඔය අනුසාරයෙන් ප්‍රඥප්ති හරක් දේශනා කරලා තියෙනවා. ඉතින් ප්‍රඥප්ති ටික මම විස්තර කරන්නේ මේ කාලයට අනුරූපීව. එතකොට දැන් මේ විදිහට ප්‍රඥප්තියෙන් විග්‍රහ කරනකොට මේ නාම ප්‍රඥප්තිවල තවත් ප්‍රඥප්තියෙන් කොටාසයක් පෙන්වා දෙනවා සමූහ ප්‍රඥප්ති සන්තති ප්‍රඥප්ති සංස්ථාන ප්‍රඥප්ති කියලා. මෙතන සමූහ ප්‍රඥප්ති කියලා කියන්නේ දැන් අපි කියනවා සමහර වෙලාවට මේ ගස් ගල් පර්වත යාන වාහන ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් නාමයන් භාවිත කරනවා. ඒතර මේ දේවල් රූප නාම රූප ධර්මයන්ගේ එකතුවෙන් තමයි හටගෙන තියෙන්නේ. ඒතර දැන් හිතන්න අපි ගස් ගල් පර්වත කියලා කියනකොට මේ මේ දේවල් දැන් ගස කියලා අපි දකිනකොටම එතන තියෙන්නේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවක්. ඒතර ගස කියලා කියන්නේ ප්‍රඥප්තියක් විතරයි. දැන් අපි කියනවා නිවස කියලා. ඒතර නිවස කියන්නේ ඇත්තටම विद्यमान දෙයක් නෙවෙයි. නොඑක් පරමාර්ථ ධර්මයන්ගේ කියන්නේ දැන් රූප කලාපයන්ගේ එකතුවක් සමූහයක් තමයි අපි මේ ගස කියලා හරි පර්වතය කියලා හරි ස්ත්‍රිය කියලා හරි මිනිස්සයා කියලා හරි මේ පළවගෙන තියෙන්නේ. ඒතර අන්න ඒ දේවල් වලට කියනවා සමූහ ප්‍රඥප්තිය කියලා. ඊළඟට මේ විදිහට පරමාර්ථ ධර්මයන්ගේ ඒක රාශීත්වය නිසා අන්න ඒ වගේ යම්කිසි සතහනක් අපිට දකින්නට ලැබෙනවා. උස, කොට, දිග, පළල ආදී වශයෙන් වටකුරු වශයෙන් මේ විදිහේ අපිට යම්කිසි සතහනක් දකින්නට ලැබෙනවා. ඒතර මේ සතහන දකින්නට ලැබෙන්නේ ඇත්තටම තියෙන දෙයක් නිසා නෙවෙයි මේ පරමාර්ථ ධර්මයන්ගේ ඒකරාශීත්වය නිසා ඇතයි කියලා හිතට දැනෙන අදහසක් තමයි මෙතන මේ සංස්ථාන ප්‍රඥාප්තිය කියලා කියන්නේ. ඒතරද අපි හතරස් කියනවා, උස කියනවා, මිටි කියන මේවා ඇත්තටම තියෙන දේවල්ද? නැහැ අර පරමාර්ථ ධර්මයන්ගේ ඒකරාශීත්වය නිසා තියෙනවා වගේ සිතට දැනෙන අර්ථයක්. අදහසක්. අන්න ඒවට තමයි කියන්නේ සංස්ථාන ප්‍රඥප්තිය කියලා. ඊළඟට තියෙන සම්තති ප්‍රඥප්තිය කියලා. මෙතන සම්තති ප්‍රඥප්තිය කියලා කියන්නේ දැන් නාම රූප ධර්මයන් දැන් අපි කියනවා සමහර විට මේ සත්ත්ව ශරීරය ඒ වගේම මේ වටපිටාවේ තියෙන ගස් කොළන් ආදී මේ දේවල් අපේ අර අවිද්‍යාව නිසා දැනෙනවා මේව බොහෝ කාලයක් පවතිනවා කියලා වසර ගණන් අවුරුදු ගණන් මාස ගණන් පවතිනවා කියලා අදහසක් හිතට දැනෙනවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප ධර්මයන් හටගත් ක්ෂණෙහිම බිඳිලා යනවා. ඒතර එක මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒතර මේ විදිහේ මේ වගේ ඇතිවීම නැතිවීම දෙක ඊටමත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා නැති දෙයක් අපිට ඇති වගේ පේනවා, දකිනවා. ඒතර අන්න ඒ දේවල් අපි කියනවා සන්තති ප්‍රඥප්තිය කියලා. ඒක මේ විදිහට තේරුම් ගන්න දැන් ගිනි පෙනෙල්ලක් අරන් වේගයෙන් කරකැවුවොත් දැන් අපිට එතන පේනවා නේද ගිනි වලල්ලක් තියෙනවා වගේ. නමුත් ඇත්තට මෙතන ගිනි වලල්ලක් තියෙනවද? නැහැනේ. ඒතර අර ගිනි පෙනෙල්ල අර ගමන් කිරීමේ වේගය නිසා පේන දෙයක් තමයි ගිනි වලල්ල කියන එක. එතකොට අන්න ඒ වගේ කියන මේ වටපිටාවේ තියෙන සත්ත්ව ශරීරය, ගස් ගල් පර්වත, ඇලදුල ගංගා, උයන් පොකුණු මාලිගා මේ හැමදේම අන්න මේ වගේ මේ සම්තතිය නිසා, ඒ කියන්නේ මේ හතගෙන බිඳිල යන ශීඝ්‍රතාවය හේතුවෙන් අන්න අපිට එතන සත්වයක් ඉන්නවා කියන හැඟීමක් ඇති වෙනවා. මේ නිවස, ගස්ගල්, පර්වත දේවල් අවුරුදු ගණන් පවතින දේ හැටියට දැනෙනවා. අන්න එතකොට එතන තියෙන මුලා බවක්. ඒතරන්න එන්නේ ඒ ඔස්සේ පැන්නගෙන ප්‍රඥප්ති තමයි සන්තති ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ විදිහට අපි ධර්මතාවයන් තේරුම් ගන්නකොට මේ ප්‍රඥප්තිය අපි අවබෝධ කළ යුතු වෙන්නේ සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි මේ ගැටෙන්නේ ප්‍රඥප්තියත් සමගයි. මේ සම්මුතියත් එක්කයි ගැටෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයන් තත්වාකාරයෙන් අවබෝධ කළ යුතු නම් අන්න ඒ කෙනා මේ ප්‍රඥප්තිය ඉක්මවා පරමාර්ථය දැකිය හැකිය සමත් ඥානයක් ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා යාට උපනිශ්‍රේ වෙනවා මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඇති අවබෝධය. එතකොට දැන් ප්‍රඥාප්තිය තේරුම් ගන්නට තියෙන හොඳම ක්‍රමය තමයි මේ ගැටෙන හැම ආරම්මණයක්ම විග්‍රහ කරලා බලන එක. ඒ කියන්නේ දැන් අපි මේ සත්වයා කියන කෙනා විග්‍රහ කරගෙන ගියොත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්වයා කියලා කෙනෙක් විද්දිමාන වෙන්නේ නැහැ. ඒක ප්‍රඥප්තියක් විතරයි සම්මුතියක් විතරයි. ඒතර සත්වයා කියන කෙනා විග්‍රහ කරොත් අපිට සම්මුඛ වෙන්නේ නාම රූප ධර්ම පරම්පරාවක් පමණයි. ඒතර නාම රූප කියලා කියන්නේ දැන් අපි ස්කන්ධයන්ටනේ. ඒතර එතන රූප කියලා කියන්නේ මේ මහා භූතය ඇතුළු උපාදාය රූප 24ක් එකතුව තියෙන 820 රූපයන්ට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒතර වේදනාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. සංඥාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ දැන් චෛතසික ධර්ම 52ක් තියෙනවානේ. ඒ 52කින් සංඥාවයි වේදනාවයි හැරුණකොට ඊළඟට ඉතිරි වෙන චෛතසික 50ටම පොදුවේ භාවිත කරන නාමයක් තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. ඒතර විඥාන ස්කන්ධය කියලා කියන්නේ 121ක් හෝ 89ක් හෝ ආකාරයෙන් අරගන්න චිත්තයටම කියන නමක් තමයි විඥානස්කන්ධය කියලා කියන්නේ. ඒතර මේ විදිහට නාම රූප ධර්මයන් එකිනෙක විග්‍රහ කරලා බලනකොට අනේ කෙනාට ඥානයක් හැටියට අවබෝධයෙන්ම ඇති වෙනවා මේ රූපය කියන්නේ එක ධර්මයක්. නාමය කියන්නේ තවත් ධර්මයක්. ඒතර නාම රූප කියන මේ ධර්මයන්ට දැන් රූප ධර්මයන් පවත්වන්නට කිසිම අවශ්‍යතාවයක් හෝ ඌමනාවක් නාම ධර්මයන්ට නැහැ. ඒ වගේම රූ නාම ධර්මයන් පවත්වන්නට අවශ්‍යයි කියන හැඟීමක්වත් රූප ධර්මයන්ට නැහැ. ඒතර මේ නාම රූප ධර්මයන් ඔවුනොවුන්ගේ අපේක්ෂාවකින් තොරවයි පවතින්නේ. එතකොට නමුත් ඔවුනොවුන්ගේ උපකාරත්වය මතයි පවතින්නේ. ඒතර ඒ අනුසාරයෙන් අපි තේරුම් ගන්නට ඕන දැන් නාම රූප ධර්මයන්ගේ මේ එකතුව තමයි අපි මම කියලා හරි මගේ කියලා හරි මේ සත්තු පුද්ගල භාවයෙන් ආරෝපණය කරගෙන ඉන්නේ. එතකොට අපි රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුවත් අපිට හැම වෙලෙම දෘෂ්ටි වශයෙන් වැටහෙන්නේම මෙතන යම්කිසි කෙනෙක් ඉන්නවා කියන අර්ථයක් තියෙන්නේ. එතකොට මේ සම්මුතිය ප්‍රඥප්තිය බිඳින්න නොහැකි වෙලා තියෙන්නේ ඝන හතරකින් ආවරණය වෙලා තියෙන්නේ. මෙතන ඝන හතරක් කියලා කියන මූලික වශයෙන් ඒ කියන්නේ සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය කියලා ගණ හතරකින් බැහැලා තියෙන්නේ. ඒතර එතන සාමූහික වශයෙන් දැන් සමූහ ගණය කියලා කියන්නේ දැන් නොඑක් අවස්ථාවන් තුල මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙනකොට මේවා තනිව ක්‍රියාත්මක වන දේවල් නෙවෙයි. ඒ කියන්නේ දැන් අපි රූපයක් බැලුවත්, ශබ්දයක් ඇහුවත් මෙතන බොහෝ ක්‍රියාකාරීත්වයක් සිදුවන තැනක් තියෙන්නේ. එතන මේ සමූහ ගණය තුලින් සිදුවෙන්නේ දැන් මේ අවස්ථාව තුළ නාම රූප ධර්මයන්ගේ සමவாயෙන් යුක්තව මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙනකොට දැන් හිතන්න ඔය ඇත්තෝ ගමනක් යනවා කියලා. එකුනේ ඇවිදගෙන යනවා කියලා හිතන්න. එක්ක අතක් ඉහළට ඔසවනවා. මේ මොහොතේදී අපිට පේන්නේ එක ක්‍රියාවක් විතරයිනේ. අපි දකින්නේ අත ඔසවනවා කියලා සම්මුතියක් ප්‍රඥප්තියක් දකිනවා. නමුත් පරමාර්ථ වශයෙන් අප කියලා දෙයක්වත් නැහැනේ. ඒවා අපි පනවගත්ත දේවල්. තියෙන්නේ රූප කලාපයන්ගේ එකතුවක් විතරයි. ඉතින් දැන් අත කියලා ගන්නවා මෙතන තියෙනවා කර්මජ චිත්තද ඍතුජ ආහාරජ කියන මේ රූප සමුත්ථාන කියන්නේ රූපේ හට ගන්නා හේතුන්ගෙන් සකස් වෙච්ච රූප කලාපයන්ගේ යම්කිසි පිහිටීමක් අර සංස්ථාන ප්‍රඥප්තිය හැටියට කියන්නේ ඒකට තමයි අත කියලා කියන්නේ. පැහැදිලි වුණාද? ඒ කියන්නේ අත කියලා දෙයක් ඇත්තටම නැහැ. ඒක ප්‍රඥප්තියක් විතරයි. නමුත් අර අපිට හැඟෙනවා තියෙනවා කියලා. කියන අර සංස්ථාන ප්‍රඥප්තිය මේ. එතකොට දැන් අතක් ඔසවනවා කියලා කියනකොට එතන කාර්යයන් දහස් ගානක එකතුවක් මේ සිද්ධ වෙන්නේ. කියන්නේ සිත් කෝටි ප්‍රකෝටි ගානක එකතුවක් තමයි අත ඔසවනවා කියලා කියන්නේ. ඒතර එතනදී හටගත් කෙනෙහිම ඒ ධර්මයන් නිරුද්ධ වෙනවා. රූප කලාප කෝටි ගණන් පහළ වෙලා නිරුද්ධ වෙනවා. සිතවිලිත් කෝටි ගණන් පහළ වෙලා නිරුද්ධ වෙනවා. නමුත් අන්න ওই විදිහට නොඑක් ආකාරයන්ගේ නාම රූප ධර්මයන්ගේ එකතුවෙන් සිදුවන මේ සියලු ක්‍රියාකාරීත්වයන් අපි වෙන්කොට දකින්නේ නැතිව ඒකත්වයෙන් අරගන්නවා. අන්න ඒ අනුව අපි කියනවා මම රූපයක් බලනවා. මම ශබ්දයක් අහනවා. මම ඇවිදිනවා. මම කතා කරනවා. අන්න මෙන්න මේ වගේ අර ක්‍රියාකාරීත්වය තුළ තියෙන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වෙන්කොට දකින්නේ නැති වේවා අර සංස්ථාන ප්‍රඥප්ති වශයෙන් දකින නිසා අන්න ඒ මොහොතේදී අපි ඒවා අර සමූහ ප්‍රඥප්තිය එහෙම නැත්නම් සමූහ ගණය තුලින් සත්‍ය දැකීමට බාධාවක් ඇති කරනවා. අන්නේ ඇති කරන බාධාව එහෙම නැත්නම් ආවරණයට තමයි මෙතන සමූහ ඝණය කියලා කියන්නේ. ඒතර දැන් පැහැදිලි වෙනවා සමූහ ඝණය කියන්නේ කවරක්ද කියන එක. ඒතර වෙන්වෙන් වශයෙන් සිදුවන ක්‍රියාකාරීත්වයන් ඒකත්වයෙන් අර ගැනීම තමයි සමූහ ඝණය කියලා කියන්නේ. ඊළඟට තියෙන කෘත්‍ය ඝණය කියලා එකක්. ඒ කියන්නේ කෘත්‍ය ඝණය කියලා කියන්නේ හැම නාම ධර්මයකටමත් හැම රූප ධර්මයකටමත් වෙන්වෙච්ච කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සිතක් පහළ වෙනකොට ඒ හැම පහළවන සිතකම සිතක් පහළ වෙන්නේම යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්මයි. නිකන් අස්ථානව ඒ කියන්නේ කිසිම යුක්තියක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. හිතන්න දැන් චක්කු විඥානයක් පහළ වුණා කියලා. ඒ චක්කු විඥානය පහළ වෙන්නේම දස්සන කෘත්‍ය සිදු කරමින්. ඒ කියන්නේ චක්කු විඥානය නිකම් පහළ වෙන්නේ දැන් චක්කු විඥානයේ කෘත්‍ය තමයි දස්සන කෘත්‍ය රූප දැකීම. ඒ වගේ සෝත විඥානය කියන එක නිකම්ම පහළ වෙන්නේ සෝත විඥානයේ කෘත්‍යය තමයි ශ්‍රවණ කෘත්‍යය. ඒතර ওই විදිහට පහළවන හැම සිතකම කෘත්‍යයක් තියෙනවා. ඒතර හිතන්න දැන් ඔය ඇත්ත රූපයක් බලනවා කියලා. ඒතර රූපයක් බලනකොට පහළ වෙන්නේ දැන් ඔය ඇත්ත ඒක අර වෙන්වෙන් වශයෙන් සිදුවන ක්‍රියාකාරීත්වය කෘත්‍ය ධර්ම ටික එකක් හැටියට අරගෙන කියනවා මම දැන් රූපයක් බැලුවා කියලා. හරි රූපයක් බලනවා කියලා. හරි. නමුත් ධර්මතා වශයෙන් එතන සිද්ධ වෙන්නේ කුමක්ද? චිත්ත වීතියක් පහළ වෙනවා. ඒතර චිත්ත වීතියක් පහළ වෙනකොට ඒ චිත්ත වීතිය පහළ වෙන්නේ දැන් හිතන්න දැන් චිත්ත වීති ගැන කියනකොට චිත්ත වීති ආකාර 6කින් පහළ වෙනවා. දැන් එතන දැන් මනෝද්වාරික චිත්ත වීතියක් නම් ආකාර දෙකකින් පහළ වෙන විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. එවැගේම පංචද්වාරික චිත්ත වීතිය නම් ආකාර හතරකින් පහළ වෙනවා. ඒ කියන්නේ අතිමහාන්තාරම්මන, මහාන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියලා. හිතන්න ඔය ඇත්තන් දැන් රූපයක් දකිනකොට අන්නේ මොහොතේදී අතිමහාන්තාරම්මන චිත්ත වීතියක් පහළ වුණා කියලා. ඒ අතිමහාන්තාරම්මන චිත්ත වීතිය තුළ එතන පහළ වෙනවා කෘත්‍ය සිදු කරමින් හිත් 14ක්. ඒ කියන්නේ දැන් අතීත භවාංග ඉතින් හිතන්න දැන් මුලින්ම චක්කු ප්‍රසාදේ රූපයක් ගැටෙනකොටම ඒ මොහොතේම ඒක ගැටෙනවා භවාංග චිත්තේදී. එතකොට සිද්ධ වෙන භවාංග චලනය. ඒ කියන්නේ තියෙන භවාංග සිත සැලවීමටපත් වෙන භවාංග චලනය. ඊට පස්සේ මේ භවාංග සිත දින්දෙනවා. ඒක භවාංග උපච්ඡේද. ඊට පස්සේ ආවර්ජනා සිත් පහළ වෙනවා. කිනම් ద్వාරයකින්ද මේ අරමුණු පැමිණියේ කියලා ඒවට කියන පංචද්වාරික කියලා සිත්. අන්න පංචද්වාරා වජ්ජනය. ඊට පස්සේ දැන් රූපයක් නම් දැක්කේ අන්න ඒ මොහොතේ පහළ වෙනවා. චක්කු විඥාන කියන සිත. ඒතර දැන් කීයක්ද බාහන සිත්? එතන අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරාවජන චක්කු විඥාන. ඊට පස්සේ ඒ පැමිණෙන ආරම්මණය පිළිගන්න අරමුණක් සිතක් පහළ වෙන එකට කියන සම්පටිච්ඡනය. ඊට පස්සේ පිළිගත් අරමුණ විමසන සිතක් පහළ වෙනවා. ඒක සම්තීරණ සිත. ඊට පස්සේ විමසපු අරමුණ ඒක යම් දෙයක්ද, හොඳ දෙයක්ද, නරක දෙයක් නිෂ්ඨාරම්මණයක්ද, අනිෂ්ඨාරම්මණයක්ද කියලා විමසන ස්වභාවයෙන් වක්තපන කියන සිතක් පහළ වෙනවා. දැන් බලන්න සිත් කීයක් පහළ වුණාද මේ අතීත භවාංග භවාංග චලන භවං උපච්ඡේද පංචද්වාරාවජ්ජන චක්කු විඥාන සම්පතිච්ඡන සම්තිරණ ගොත්තපල ඊට පස්සේ ආරම්මණය දැඩි විදිහට ගන්න ජවන් සිත් හතක් පහළ වෙනවා ඒවා තමයි කුසල කුසල් බවටපත් වෙන්නේ ඊට පස්සේ තදාරම්මන සිත් දෙකක් පහළ වෙලා ඒ චිත්ත වීතිය අවසන් වෙනවා ඒතර දැන් මෙතන කීයක් තිබුණාද අන්න එතකොට අපි මේ රූපයක් දැන් මේවා මේ සිද්ධ වෙන්න බොහෝ වෙලාවක් ගත වෙන්නේ මේ ඇසපියේ හෙළන මොහොතක් තුළ සිතවිලි කෝටි ගාණක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. එතකොට අන්න ওই විදිහට අපි රූපයක් බලනවා කියලා අර වෙන්වෙන් කෘත්‍යයන් සිදු කරමින් පහළ වෙන සිත් රාශියක් අපි ඒකත්වයෙන් ගන්නවා රූපයක් බලනවා කියලා හරි දැක්කා කියලා හරි ශබ්දයක් අහනවා කියලා හරි ඇසුවා කියලා හරි අන්න ඒ විදිහට අර වෙන වෙනම සිද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒ කෘත්‍යයන් දකින්නට නොදී බලක්වන්නේ මේ කෘත්‍ය ගණය හේතු කරගෙන. ඒතරන් කෘත්‍ය ගණය නිසා තමයි ඒව වෙන්කොට දකිය හැකි ඥානයක් ඇති නොවෙන්නේ. ඊළඟට සම්පති ගණය කියලා කියනවා. සම්පති ගණය කියලා කියන්නේ අන්න ඒ වගේම දෙයක්. දැන් අපිට පේනවා දැන් ඔය ඇත්තන් දකින දෙයක් ඔය ඇත්තට මේක ප්‍රශ්නයක් ඇති වේවි කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් ඔයත් දකිනවා නේද? ඔයත්න් තුල දෘෂ්ටියකුත් තියෙනවා. මම දැන් අවුරුදු ගාණක් ජීවත් වුණා කියලා නේද? දැන් අපි කියන මට දැන් අවුරුදු මෙච්චරයි. මම අවුරුදු 15ක් ජීවත් වුණා. <laughs> ඒ විදිහට අපි කියනවා. ඒ වගේම ওই විදිහට අපේ මේ වස්තුව මේ අවුරුදු මෙච්චරක් පැවතුණා කියලා අපි කියනවා. නමුත් ඒ ඇත්තක්ද අපි කියන්නේ නැහැ. ඒතර මෙතන සිද්ධ වෙන්නේ කුමක්ද? නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි හතගත් ඡනෙහිම බිඳිලා යන එක. ඒ කොහොමද තේරුම් ගන්නේ? ඒව හතගත් කෙනෙහිම බිඳෙනවා කියලා. ඒක ඒක මේ විදිහට තේරුම් ගන්න. දැන් හිතන්න මේ විදිහට දැන් ඔන්න ඔය ඇත්තෝ දැන් මේ ශබ්දය ගැන ඕක තේරුම් ගන්න හරි පහසුයි. දැන් ඔය ඇත්තන්ට මේ මොහොතේ මේ ශබ්දය ඇහෙනවානේ. ඒතර මේ ප්‍රඥාප්තියක් නෙමෙයි ඇහෙන ශබ්දය. ඔය ඇත්තන්ට ඇහෙනවා. මේ ශබ්දයක් ඇහෙනවා. ඒතර ශබ්දය ඇහෙනකොට දැන් මේ අකුරක් අකුරක් පාස ඔය ඇත්ත තේරුම් ගන්න ඕනේ. දැන් ඒක අපි දැන් මේ සංකේතෙන්නේ ප්‍රඥාප්තිය කියලා කියන්නේ සම්මුතිය කියන්නේ. දැන් අපි සිංහල භාෂාවෙන් මේක කියන නිසා දැන් හිතන්න ඔය ඇත්තන්න මේ ධම්ම කියන වචනේ ඇහෙනවා කියලා. ඒතර ධයන්න අරමුණු කරන්නේ වෙන සිතකින්. මයන්න අරමුණු කරන්නේ වෙන සිතකින්. අල්මයන්න අරමුණු කරන්නේ තවත් සිතකින්. එතකොට ධයන්න අරමුණු කරන සංඥාව එකක්. මයන්න අරමුණු කරන්නේ වෙනත් සංඥාවෙන්. ඊළඟ අකුර අරමුණු කරන්නේ තවත් සංඥාවෙන්. ඒතර සංඥාව කියන එක දැන් එක සිතකයේ දෙන්නේ එක සංඥාවක් පමණයි. ඒතර එක සිතක සංඥා 3 4ක් යෙදෙන්නේ නැහැ. එතකොට මේ ඔයත් වහන අකුරක් අකුරක් පාසා හිත වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. ඒ විඥානය වෙනස් වීමත් සමගින්ම මේ රූප ධර්මයනුත් ඒ හා සමගම නිරෝධයටපත් වෙනවා. ඒතර බලන්න මේ ඔයත්ෝ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා එක වෙලාවක ගන්නවා. නමුත් මේ අකුරක් අකුරක් පාසාම මේ නාම රූප ධර්මයන් හටගෙන බිඳිල යනවා. මේක මේ අර ඒක උදාහරණයක් කිව්වේ තේරුම් ගන්න. නමුත් ওই ටික විතරක් නෙවෙයි. ඔයිට වඩා ගැඹුරින් මේක තියෙනවා. ඒතර මේ මේ මොහොතේ ඒ නිසා තමයි අර එක වෙලාවකදී පෙන්නනවා මේ ඇසිතේ හෙළන මොහොතක් තුල සිතවිලි කොයිතරම් ප්‍රමාණයක් පහළ වෙනවද කියලා කියනවා නම් ඒකට අර විශාල කුඹුරක වී ඇටේ ඇටේ තිබුණත් මේ ඇසිතේ හෙළන මොහොතක් තුල පහළ වෙන සිත් ප්‍රමාණයට ඒ සීල වී ටික අවසන් වෙනවා කියලා කියනවා. ඒතර ඒ තරම් වේගයෙන් මේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. ඒතරන් ওই ක්‍රියාකාරීත්වය වේගවත් බව නිසා තමයි අපිට තේරෙන්නේ මම ඊයේ ජීවත් වුණා. මම අවුරුදු ගානකට ඉස්සරහ ජීවත් වුණා. අන්න ওই විදිහට මේ කාලයක් හැටියට අපිට වැටහෙන්නේ මේ සම්පති ඝණය හේතු කරගෙන. ඒ නිසා තමයි සත්‍ය දකින්නට බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමූහ ඝණය, කෘත්‍ය ඝණය, සම්පති ඝණය, ඊළඟට තියෙනවා ආරම්මන ඝණය කියලා. ඒතර ආරම්මන ඝණය කියලා කියන්නේ දැන් ආරම්මන කියන වචනේ ඇහෙනකොටම තේරෙනවා මොකද්ද මේ ආරම්මන කියලා කියන්නේ. කියන්නේ ඒකට අපි ආරම්භන කරගෙන රූප, ශබ්ද මේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල්. එතකොට දැන් රූපයක් අරමුණු කරන සිතෙන් නෙවෙයි ශබ්දයක් අරමුණු කරන්නේ. දැන් ඔය ඇත්ත දැන් මේ වෙලාවේ මේ ඉදිරියේ ධර්ම ශ්‍රවණය කරනකොට ඔය ඇත්තන්ට වැටහෙන්නේ දැන් මගේ රූපයත් පේනවා, ශබ්දයත් ඇහෙනවානේ. ඒතර ඔය ඇත්ත හිතන්නේ දැන් රූපේ පේන්නේත්, ශබ්දේ පේන්නේත් එකටම කියලානේ. එහෙම නේද දෘෂ්ටි තියෙන්නේ. නමුත් ධර්මතාව වශයෙන් හොඳට තේරුම් ගන්න. රූපේ පේන වෙලාවට ශබ්දය ඇහෙන්නේ ශබ්දේ පේන ශබ්දය ඇහෙනකොට රූපේ පේන්නේ නැහැ. කවරක් නිසාද? රූපේ අරුමුණු කරන සිතෙන් නෙවෙයි ශබ්දේ අරුමුණු කරන්නේ. ඒතර එතන විඥාන දෙකක් තියෙන්නේ. ඇයි? රූප අරුමුණු කරන්නේ චක්කු විඥාණයෙන්. ශබ්ද අරුමුණු කරන්නේ සෝත විඥාණයෙන්. එතකොට දැන් කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ දෙකම අපිට එකවර සිද්ධ වෙනවා වගේ දැනෙනවානේ කියලා. ඒක කියනට වේගවත් බව හේතු කරගෙන. මේ හේතුව තමයි දැන් සිතේ සිත් පහළ වෙනකොට හැම වෙලාවකම සිත් පහළ වෙන්නේ අගින් අගින්. ඒ කියන්නේ දැන් ඔයාට දැකලා ඉති ගස් කොළන් වැඩනකොට නම් ඉහලින් ඉහලින් නොයෙක් අතට බෙදිලා හට ගන්නවා. නමුත් සිත එහෙම දෙයක් නෙවෙයි. හැම වෙලාවකම සිත් අගින් අගින් තමයි පහළ වෙන්නේ. එතකොට චක්කු විඥානය තියෙනකොට ඒත් එක්කම තව තැනකට බෙදිලා සෝත විඥානය පිහිටන්නේ නැහැ. චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි සෝත විඥානය හටගන්නේ. එතකොට චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණේ නැත්නම් සෝත විඥානය හටගන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ඇත්තන්ට රූපයේ තේන හිතින් නෙවෙයි ශබ්දය ඇහෙන්නේ. ඒතර මේ මෙතන අවස්ථා දෙකක් තියෙන්නේ. නමුත් ඒකෙන් වටහා ගන්න කොයිතරම් වේගවත් ස්වභාවයකින් මේ චිත්ත ක්‍රියාකාරීත්වය සිදු වෙනවද කියලා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලහු පරිවත්තං චිත්තං උපමා පිනසූ කරා කියලා. මේ වහා තැරෙන හිතට උපමාවක්වත් දක්වන්න බෑ කියලා කියන. කිසිම උපමාවක්වත් නෑ. වහා තැරෙන හිතට දක්වන්නේ. ඒ තරම් වේගවත් බවකින් මේක සිදු වෙනවා. අන්න ඒ වේගවත් බව තමයි මෙතන සම්තති අර සමූහ ආරම්මන ඝණය කියලා මෙතන පෙන්වන්නේ. එතකොට අන්න ওই විදිහට මේ වෙන්වෙන්ව සිදුවන ආරම්මන ග්‍රහණය අපිට ඒකත්වයක් හැටියට වැටහෙනවා. දැන් මේ කියනකොට උනත් ඔය ඇත්තන්ට ඒ තරම් ඒ තුල අවබෝධයක් නැති වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ කියලා දැන් ශබ්දය ඇහෙන්නේ නැති වෙනකොට රූපේ පේන්නේ. නමුත් අපිට එකවර පේනවනේ කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ අර ධනයෙන් වැහිලා තියෙන ආරම්මන ධනෙ. ඒතර ඒක හොඳටම තේරෙන්නේ මේ චිත්ත වීති ගැන මේ අභිධර්මය ගැන චිත්තචෛසික ධර්මයන් ගැන හොඳට ඉගෙනගෙන කාලයක් තිස්සේ ඒක සම්මර්ෂණය කරාම තමයි මෙහි තියෙන ස්වභාවය මනමින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඔය නිසා තමයි මේ ලෝක සත්වයාට මේ සත්‍ය දකින්න ලේසියෙන් නොහැකි වෙලා තියෙන්නේ. ඇයි මේ ඝණයන්ගෙන් ආවරණය වෙලා තියෙන්නේ. වැසේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක්ට පරමාර්ථ ධර්ම දකින්න නම් අන්න ඒ කෙනා මේ සම්මුතිය, ප්‍රඥප්තිය, ඝණයන් බින්දෙන්න ඒක බලන්නට ඕනේ. ඒතර ඒක කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනා වැඩිම තුලින්මයි. ඒතර විදර්ශනා වඩනවා කියලා කියන්නේ කොහොමද? මේ විදිහේ මේ ධර්මතාවයන් හොඳට මැනවින් ඉගෙනගෙන අන්න ඒ දේවල් සම්මර්ෂණය කරමින් මේ නාම රූප ධර්මයන් වෙන්කොට හඳුනා ගැනීම තමයි විදර්ශනා භාවනාව තුළින් සිදු වෙන්නේ. ඒ කවර හේතුවක් නිසාද අපිට මේ සත්ත්ව පුද්ගල කියන මේ ආත්ම දෘෂ්ටිය පවතින්නේම මේ නාම රූප ධර්මයන් විශේෂයි. පැහැදිලි වුණාද? දැන් තථාගතයන් වහන්සේ ඒකෙන උපමා දක්වන්නේ දැන් මේවට උපමා කරන්නේ පිනකට තාදිසෝ කියලා කියන්නේ කනහා දර වගේ කියන මේ නාම රූප ධර්ම. එතකොට අපි යම් වෙලාවක සත්පුද්ගල භාවයකින් මේක ග්‍රහණය කරගන්නවා නම් ඒ ග්‍රහණය කරන්නේම මේ නාම රූප ධර්ම පරම්පරාව. එතකොට අපි හැම වෙලාවකම ඒ නාම රූප ධර්ම પરම්පරාව නාම රූප ධර්ම પરම්පරාවක් හැටියට දකින්නේ නැතිව ඒ දේවල් ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට දුව පුතා මේ විදිහට අපි අර ප්‍රඥප්ති වලින් දකිනවා. අන්න ඒ නිසා තමයි මේ දේවල් අපි උපාදානය කරගන්නේ. පැහැදිලි වුණාද? එතකොට අන්න ඒ නිසා මේ කෙලෙස් ධර්මයන් නැවත නැවත වර්ධනය වෙනවා. ඒතර අපි හැම වෙලාවකම ජීවත් වෙන්නේ මේ ප්‍රඥප්තියක් තුල, සම්මුතියක් තුල ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට හැඟෙනවා මේ දේවල් නිත්‍ය දේවල්, ස්ථිර දේවල්, සැපවත් දේවල් ආත්මීය හැටියට අන්න හැඟීමක් සංකාණය තුල ඇති වෙනවා. ඒතර මෙන්න මේක දුරු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රඥප්තිය කොයිතරම් වැඩුවත් අන්න ඒ තුල මේ පරමාර්ථ ධර්ම අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් යම්කිසි කෙනෙක් හිතන්න තමන් මේ අසානිත්‍යයි කියලා කොයිතරම් කාලයක් වැඩුවත් ඒ විදිහට ඔය ඇත්තන්ට ධර්මතාවයන් අවබෝධ වෙන්නේ නැහැ. කුමක් නිසාද? මේ ඇස කියන එකත් සම්මුතියක්නේ, ප්‍රඥප්තියක්නේ. දැන් අපි කියවනේ දැන් ඇස කියන එක කොටස් දෙකකට බෙදෙනවානේ සසම්භාර චක්කුව සහ ප්‍රසාද චක්කුව කියලා. ඒතර සසම්භාර චක්කුව කියලා කියන්නේ මේ සම්පූර්ණ හැට මේ අක්ෂ ගෝලයටම තමයි අපේ සසම්භාර චක්කුව කියලා කියන්නේ. ඒතර එතන චක්කුව කියලා කියනකොට එතන තියෙන්නේ රූප කලාපයක් නේ. චක්කු දස කලාපයක් එතන තියෙන්නේ. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, චක්කු ප්‍රසාදය කියන අර චක්කු දශක කලාපයක් එතන තියෙන්නේ. දැන් මේ චක්කු දශක කලාපේ රූප කලාප ටිකක් හැටියට දකින්නේ නැතිව අපි ඇස කියලා ගන්නවා. ඒත් ඇස කියලා පනවගත්තේ ප්‍රඥප්තියක්. තේරුණාද? එතකොට අපි අර මීට කලින් මේකට ඇහැ කියලා කියනවා කියලා ඉගෙනගෙන තියෙන නිසා තමයි මේකට ඇහැ කියලා කියන්නේ. ඒතර සිංහල කවදාකවත් දන්නේ නැති කෙනෙක්ට ඇහැ කියලා කිව්වොත් එයාට තේරෙනවද ඒක? නැහැ නේද? අන්න ඒතර බලන්න මේ ප්‍රඥප්තියේ තියෙන. ඒතර අපි ඇත්ත ලෝකයක් තුළ මේ ජීවත් වෙන්නේ. ප්‍රඥප්ති වශයෙන් මවාගත්ත ලෝකයක් තුළ. ඒතර අන්න ওই විදිහට ඒකයි අස අනිත්‍යයි කියලා කොයිතරම් වැඩුවත් ධර්මතාව අවබෝධ වෙන්නේ නැත්තේ. ওই විදිහට මේ හැම ධර්මයක් තුළම පරමාර්ථ ධර්ම කොටාසයක් තියෙනවා. ඒතර ඒවා විශේෂ තමයි අපි මේ සම්මුතියක් ප්‍රඥප්තියක් ආරෝපණය කරගෙන ඉන්නේ. ඉතින් දැන් අපි මීට වඩා කාලේ නෑ මේක විග්‍රහ කරන්න. නමුත් මේක තව ගොඩාක් තියෙන විග්‍රහ කරන්න. නමුත් මේ සංක්ෂේපයෙන් මේක පැතිකඩක් පමණක් මේ හඳුන්වලා දුන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මෙන්න මේ විදිහේ ප්‍රඥප්ති තේරුම් අරගෙන මේ ඝණයන් තේරුම් අරගෙන අන්නේ දේවල් ඉක්මවා පෙන්වා දුන්න පරමාර්ථ ධර්ම හැටියට විද්‍යමාන සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න තමන් මහන්සියක් ගන්නට ඕන. ඒකම තමයි මේ බුද්ධෝත්පාද කාලයක් තුළ Tamanට සිදු කරන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ ඇති කරගත්ත ධර්ම ඥානය, පරමාර්ථ ධර්ම අවබෝධය මේ හැම දිනාටම තම තමා විසින් ප්‍රාර්ථනීය උභෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් සිහිපත් කරගන්න අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ පොල්ගත් පොල්ගස්සෝවිට පදිංචි ප්‍රසන්නේස් හබ්දෑල මහතා සහයම පවුලේ ඥාති පිරිස එක රාශිය වෙලයි මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ. ඉතින් ඒ තුලින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ Tamanට මේ ජීවිතයේදී මේ ධර්ම අවබෝධය ලබා ගන්නත් ඒ වගේම Tamanගේ ජීවිතවලට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සලසාගෙන මේ සම්බුද්ධ ශාසනය තුලදී මගඵල නිවන් අවබෝධ කරගන්න උත්සාහ දරන සියලු දෙනාටම ආශිර්වාදයක් හැටියටත් මේ උතුම් ධර්ම දේශනාව තුලින් ලැබෙන කුසල ධර්මයන් ඒ හැම දිනාටමත් අනුමෝදන් කරනවා. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ ලබාගත් සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපයූ පින්වත් හැම දිනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. Tamanගේ సంతාන තුලත් බෝධිපාක්ෂික ධර්මයන් දියුණුවටපත් වේවා ධර්ම ඥානෙ දියුණුවටපත් වේවා ඒ තුළින් සම්මුති ප්‍රඥප්තියෙන් තේරුම් අරගෙන පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ සියලු කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම සිහිපත් කරගන්න අප විසින් මේ ලැබූ සියලු කුසල ධර්මයන් බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපෝජනීය දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාගේම ජීවිතවලටත් උපකාර වේවා. ඒ තුලින් හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් බවට පත් වේවා సంతාන තුල බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගනිත්වා අවසනදී ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ලටපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලැබූ සීල කුසල් සීල දෙවියොත් අනුමෝදන් වෙත්වා දෙවියොත් මේ පින් ලබා සැනසෙල්ලටපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති සිහිපත් කරගන්න ධර්ම ශ්‍රවණයෙන් ලැබූ සියලු කුසල ධර්මයන් මේ සියලු දෙනාටත් මේ ගම්වාසී රටවාසී ලෝකවාසී සක්වලවාසී අනන්ත සක්වලවාසී සකල සත්වයෝමත් අනුමෝදන් වෙත්වා ඒ හැම සත්වයකමත් තෙරුවන්ගේ අනන්ත සෝවිසි මහ ගුණ බලය ආශිර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් බවට පත් වේවා సంతාන තුල බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගනිත්වා මේ පරමාර්ථ ධර්මයන් කෙරෙහි පිය සෝමනස්ස බවක් ඇති කර ගනිත්වා සේ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 ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු